නිසා කාමයට වැඩිය හොඳයි කාම සංඥාව කියන එක තේරුම් ගත්ත කෙනෙක් මොයි මයි භාවනා ජීවිත කාලය තුල මම දැකලා නැහැ. ඔක්කොමලා කාම සංඥාට වෛර කරනවා. නීවරණ වලට වෛර කරනවා. නීවරණ කියන්නේ කාමයේ වෙනුවට ආපු කාම සංඥාව. හැබැයි මේක සෙල්ලම නෙවෙයි නීවරණ කියන්නේ හරි වෙහෙසක්. දැන් බුදුහාමුදුර ළඟට කියලා වුණා ඔන්න ඔබ වන්ති කියපු නිසා අපි ගිය ගිය අතෑරියා. අබිනිෂ්ක්‍මණය කියලා බලන්නකෝ සාංශ මේ මේ කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ. දැන් වෙලා තියෙන්නේ. මේ ඔළුව බේරන්න බෑනේ. නිතරම නීවරණ කියලා බුදුන් කියන එහෙනම් කාම සංඥාව රූපෙකින් ප්‍රතිස්ථාපනය කරන්න. මොකද්ද රූපේ? ආනාපාන පොට්ටබ්බ රූපේ. ආස්වාස් ප්‍රසාස රූපේ. ඉතින් බලන්න අපි එක චිත්තක්ෂණයක් ආනාපාන හිත තිබ්බා නම් එක සති චිත්තක්ෂණයක් තිබුණා අපි ළඟ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ දැන් හිත තියෙන අසවල් රූපේ කියලා දන්නවා එතකොට අපිට ලොකු පිනක් හෝ කුසලතාවයක් හෝ ශක්තියක් ලැබෙනවා. අනේ මේ ආනාපාන රූපෙට පිං සිද්ධ වෙන්න මගේ හිත තියෙන්නේ නික්ලේශී තැනක. දානපණ කියන්නේ රාග කරන එකක් නෙවෙයිනේ. ද්වේෂ කරන එකකුත් නෙවෙයිනේ. තියෙන බව දන්නවනම් නිදිමතත් නැහනේ. මේන මේක තේරුම් ගත්තා නම් කාට හරි තේරෙයි මේ කෝටි ගාණක් ගන්න හුස්මෙන් එක හුස්මක් එක දවසකට එකක් සත්‍යයෙන් යුක්තව ගත්තනම් අපිට තේරෙයි අපිට පුළුවන් කාමයේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කාම සංඥාවෙන් කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන රූපයෙන් මෙන්න මෙහෙම වෙලා ඇහෙට අනිඳ වෙනකොට මම මේ කියන එක තේරුම් ගත්ත කට්ටිය ඇත්තෝ වැඩි වෙයි. ඇත්තට කියන්න පුළුවන් විනාඩි 10ක් මට තියාගෙන පුළුවන් කියලා හුස්මේ. නැත්තම් හුස්ම රැලි 10ක්. කාට හරි පුළුවන් වෙයිද මුලින් මුලින් පෙනුනට හුස්ම හුස්ම වශයෙන් ටිකක් වෙලා යනකොට මේක සියුම් වෙලා හුස්ම සුකුම වෙනවා. සුකුමතර වෙනවා. ඒකට කියනවා රූපය, උස්ම රූපය, වායෝ පොට්ටබ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක ශූන්‍ය වේගයට යනවා. අනිත්‍ය වේගයට යනවා. ගෙවිගෙන යනවා. ඒක තමයි දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති කියපේක රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති වෙනවා. ඒතර කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනකොට අර ආනාපානෙ තිබුණේ නයිසાર્ගික ලක්ෂණ ටික ඒකේ ස්වභාවය ඒකේ ආකාර බොඳ වෙන්න පටන් ගන්නවා ආනාපානෙ එන්නේ දැනෙන්නේ නැති වෙන්න යන්න පටන් ගන්නවා එහෙම නැත්නම් නීරස වෙන්න පටන් ගන්නවා ඒකේ තියෙන උද්දීපනය කරන ගතිය නැති වෙනවා එතකොට මේ යෝගාවචරය දන්නවනම් දැන් එන්න එන්න ආනාපානෙ නිමිති කරන්න බෑ මට. එතකොට ඔන්න සද්ද ඇහෙන්න පටන් ගන්නවා. හිතවිලි එන්න පටන් ගන්නවා. නිදිමත එන්න පටන් ගන්නවා. කම්මැලි වෙන්න පටන් ගන්නවා. කන්දේ අමාරු වෙන්න පටන් ගන්නවා. මොකද අර ආනාපානයේ තියෙන නිමිත්ත ක්‍රමයෙන් ආනාපාන රූප සංඥාව රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. මේක කවදාකවත් විද්‍යාවට අල්ලන්න බෑනේ. කිසිම විද්‍යානුකූල උපකරණයක් බෑ. අපේ තියෙනක මේ තමයි ඕනම දෙයක් දිහා බලනකොට ඒක එපා වෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කතාවක් අහලා දෙන්නේ. ඔය පහු පහු වෙනකොට කොහු කොහු වෙනවයි කියලා කියන්නේ ඒකනේ ඔය දික්කතාවද කැඩෙන්නේ ඔච්චරම. බඳින්න ඉස්සෙල්ල නම් මැණිකට සාරිද ඕනේ මැණිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා මේන් හිටන් දෙකට මේ පරටිත් මේක ඇතිරිත් එක මේ හැපින්නත් එක්ක ඉන්න බෑ ජීවිතේ කියලා මේ ඒ ගෑණියට කියලා මේ මිනිහා කියලා කියන මං ඉස ගාලා තෙල් ගාලා ඉස බැඳ පීරා කොණ්ඩේ බැදපුවා මෙන්න બોලේ මේ ගෑට දැන් එපාලුවා මොකද වෙලා තියෙන්නේ නීතිඥයට විතරයි හරියන්නේ ඌ කීයක් හරි කරා ගන්න මෙන්න මේ විපිරියාසය කිසිම විද්‍යාවකට අහු වෙලා නැහැ. මේක තමයි අනිච්ඡං කියලා කියන්නේ. අර කාමේ කාම සංඥාව අයින් කරගන්න අපි පිහිට ආධාරයට ගත්ත ආනාපාන රූපය සක්මනේදී ඇති වෙන මේ පට්ට වායෝ පොට්ටබ්බ නැත්තම් පටවි ධාතුයේ රූපය නානකොට ඇඟට වතුර වැටෙනකොට දැනෙන මේ සිසිලස බඩට බත් වැටෙනකොට ඒ බඩගිනි අනහැටි වතුර ටිකක් වැටෙනකොට පිපාසය අනහැටි තියා බලන් ඉන්නකෝ පළවෙනි බත් පිට වගේ නෙවෙයි දෙවෙනි බත් පිට එච්ච රස නැහෙනේ. තුන හතර යනකොට ඇති අප්පා කියලා තල්ලු කරන අපි ගන්න. පටන් ගන්නකොට බත් පිට බඩගින්න ඉන්න වෙලාවක අම්මා රුවන්වැලි සාය වගේ පේන්නේ හරිම ආසයි. ලොකු බත් පිගණක් කන්න කියලා හිතෙනවා. කාගෙන කාගෙන යනකොට එපා වෙනවා. මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල දැන් අල්ලලා තියෙන දේ. ඒ එපා වීමක් නොවන විදියට මේ කටියට මේ වෙළඳ ප්‍රචාරක දේවල් වලට දාපුවම මේක බැලුවහම පේනවා අම්බුම අසාර්ථක ප්‍රයත්නයක් ඔය වෙළඳ ප්‍රචාර කියලා කියන්නේ. ඒ මොකද එයා දන්න ඔය පෙන්නනදී ඔය ඔපේ ඔය ආලවට්ටම නෑ. ඕක බොහොම ඉක්මනට පිරිහෙනවා. ඒකයි බුදුජානනා ළඟට මලක් තියලා අපි කියන්නේ කායෝ තතයාපි පූජේ බුද්ධං කුසුමේ නේන පුඤ්ඤේන මේතෙන් ලබාවි මොකක්. පුප්පම් මිලායාති මේ වගේ තමයි මල කියන්නේ උපරිම අවස්ථාවේ බුදුහාම පිළින ඊට පස්සේ තියෙනක පරවෙන එක විතරයි. වෙන වෙන්න දෙයක් නැහැ මලකට. කායෝ තථා. ඕකම තමයි අසුචියේ මලතියේ. මලක් පූජා කරනවා බුදුන් ගාවට ගිහිල්ලායි මල පහ කරනවා වැසිකිළියට ගිහිල්ලා කිව්වහම අසුචි ටික දිහා බලන් ඊට පස්සේ ඔක කුණ වෙනව ඇර වෙන වෙන්න දෙයක් නැහැ. ඕක තමයි කයට වෙන්නේ. ඉතින් අන්න ඒක දකින්න එක අසුබයක්ද? දකින්න එක සුබයක්ද? ඒක නිර්මාණශීලීත්වයක්ද? නාස්තියක්ද? ප්‍රගමනයක්ද? කාලකන්නිකමක්ද කියලා බැලුවොත් අද මං හිතන්නේ සමාජ මට්ටමේ සර්වේ එකක් කරලා බැලුවොත් ඒක තේරුම් ගත්ත මිනිස්සු නැහැ. ඒගොල්ලෝ මේ ඒක විපල්ලාස කරගෙන තියෙන්නේ. අනිත්‍ය නිට්ටය කරගෙන. අසුභි සුභේ කරගෙන. අනිත් අනාත්මේ ආත්මේ කරගෙන ඉතින් මේක තමයි අපිට ලෝකයා උගන්වන්න හදන්නේ. අපි ඉගෙනගෙනක් තියනවා දැන් සෑහෙන්න. හැබැයි මේ සතිය දාපු ගමන් ඕක අනිත් පැත්ත හරවන්න වැඩිම අවුරුදු 7යි යන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා දෙනවා. ඔය මොන්න තරම් ඔරුව කුරුවල් වෙලා තිබ්බත් ඔය මොන්න තරම් ඕක මේ අච්චාරු වෙලා තිබ්බත් අවශ්‍යතාවයේ තියෙනවා නම් සත්වස්සාන භික්කවේ භාවේත දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේති අනාගාමිත හරියට සතිය වැඩුවා නම් මහණි අවුරුදු 7ක් ditta ධම්ම වේදනීය වශයෙන් අපිට අඤ්ඤා භාවය ප්‍රකාශ කරන්න පුළුවන් උපාදි ඉතුරුව තියෙනවා නම් අනාගාමි වෙයි දැන් අපිට තියෙන අනාගනනේ බුද්ධහමත් අනාගන අපි කරන හැම දෙයක්ම අනාගන තියෙන ඒකල බුදුහාමරණ දොස් කියන නෑ බුදු දෙනස හොඳ ලස්සනට මේක කොස් කපන්න ඉස්සලා අතේ පොල් තෙල් ගාගත්තා වගේ මම ගෑවෙන්නේ නැති වෙන්න කියලා දීලා තියෙනවා මේ අනිමිත්ත කියලා කියන්නේ ඔබ භාවනා සඳහා අරගත්ත මූල කර්මස්ථානයේ පවා විනාශ වෙන සුළුයි. ඔන්න ඔතන තමයි විපස්සනාවයි සමතයයි වෙන් වෙන තැන. ඒ අරමුණ නিত্য සුඛ සුභ ගතියක් තමයි සමතයේ තියෙන්නේ. ඒක ගන්නෙත් උන්ට ආනාපානෙ නෙවෙයි. සමත කර්මස්ථාන 40 ආනාපාන ඇරුණාම තියෙන අති 39ම සම්මුති දේවල්. ඒකයි සමත භාවනාව කියලා කියන්නේ. විපස්සනාවට ගොදුරු වෙන ආනාපානෙ විතරයි අත්පනා අපිට තියෙන එකට දෙන්නේ. ඒකෙන් සමතේ වඩන්නත් පුළුවන්. නමුත් ඒ වඩන හුස්මෙහි මේ ගොරෝසු බව, සියුම් බව, අතිසියුම් බව කියන දෙක සමතේට අදාළ නැහැ. විපස්සනාවේදී අපිට ගොඩ එන්න උදව් කරපු ඒ කුඤ්ඤේ ඒ ඒ අරමුණ පවා අපි බලන්නේ මේක ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, අතහරින්න වෙන සුළුයි කියලා. කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන කියලා.